තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසර තීන මිද්දය නැති කර ගන්න අයුරු පහදා දෙන්න පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය තවද භාවනාවට වාඩි වූ විගස වෙනත් අරමුණු වලට හිත ගමන් කරනවා ඒ විගස එය සිහිවි හිත නැවතත් සතියෙහි භාවනා අරමුණේ පිහිටුවා ගන්නවා. මෙය වැරදිද කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. අත් මේ අද මෙදෙක් කරන ධර්ම දේශනාවෙම කොටහක් උපුටා දක්වනවා නම් තීන මිද්දේ සම්බන්ධයෙන් තියෙන මෙනෙහි කිරීම තමයි. ඒ කියන්නේ අපිට තීන මිද්දේ බහුල කෙනෙක් නම් ඒක මේ මහසි ස්වාමින් වහන්සේ මතු කරලා දීපු දෙයක් ආදුනිකෙක් වශයෙන් ඔය කියනවනම් තීන මිද්ද එනකොට තමන් කරන පිම්බීම හැකිලිම නම් වාඩි වෙලා ඉන්න එක නම් පටන් ගත්ත වෙලාවෙ ඉඳලම පිම්බීම හැකිලිම මෙනෙහි කරන්න. එතකොට නිින්ද යනවා අඩුයි. ආනාපානය කරන එක මෙනෙහි කරන්න. වම දකුණ වශයෙන් සක්මන් කරන එක මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තමයි මේක. මණ්ඩි මිදෙන කිරි හොද්දක්. මිදෙන්නේ නැති වෙන්න හැඳි ගන්නකොට ඒක කිරි හොද්ද බවටපත් වෙනවනේ. හැඳි නොගා හදනකොට හොද්දක්. නොතලා හදන කොල්ලත් ඇති වැඩක් නැහැ කියලා තියෙනවනේ. දැන් නම් තලලා කොල්ල හදන්න බෑ. ඒක වෙන පරණ කතාවක්. අයි කොල්ලේ දැන් ගිහලා ගැව්වොත් මේ නඩු. හදන හරියක් කීටි හැඳි ගන්න හොදි හැඳි ගන්න නැතුව. ඒකයි වැඩි අමාරු තියෙන්නේ. කරුණාකරලා හැඳි ගන්න. එතකොට ඔබ නිින්ද යන. නිින්ද අඩු වෙනවා. දෙවෙනි එක තමයි ඒ භාවනා කරනකොට වෙන අරමුණට හිත යනවා. ආය වරින් වර මූලික කර්මත්තාන්ට හිතේනවා. ඉතින් මේ ප්‍රශ්න දීපේකනාගේ මම කැමති දැනගන්න හිතට පිට යන එක මගේ මනාපයට යන එකක්ද මගේ චේතනාවනෝද යන්නේ පිට ගියේ හිත නැවත අරමුණට එන එක මම හිතලා මගේ මනාපෙන් චේතනාපූර්වක වෙන එකක්ද නැත්නම් ඉබේ වෙන එකක්ද කියන එක මම කැමති දැනගන්න මේ සාකච්ඡාවට යා එන්න කැමති නම් කැමති නැද්ද අත උස්සන්න කවුරු හරි මේ විනාඩියක් දෙකකට අපිට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කැමති නැහැ. මම ඒ තාක්කල් ප්‍රශ්නේ නැවත අහනවා. මේකේ ලියලා තියෙනවා භාවනා ඉඳගත් අතෙන් යන. භාවනා ඉඳගත්තට පස්සේ වෙන අරමුණට හිත යනවා. ඒ වගේම වරින් වර පිට අරමුණට ඉඳලා තමන්ගේ මූල කර්මස්ථානට හිත එනවා. මම මේ ප්‍රකාශය අනුව ප්‍රශ්නයක් නගනවා. ඒ පිට යෑම මගේ මන අපිට මම හිත අමතා කරන දෙයක්ද? පිට ගිය හිත නැවත අරමුණට එන එක මගේ මන අපෙන් මගේ හිත මතක් කරන දෙයක් දෙක නෑ මගේ ප්‍රශ්නේ. නම් පිට ගිය හිත අපහුව වෙන එක මගේ මගේ මන අපෙන් තමයි අපහුව ඇති කරගන්නේ. ඒ කියන්නේ පිට ගිය පළාවෙදි පිට ගිය බව දැනගෙන තියෙනවා. ඔව්. මම ඒක අභියෝග කරනවා. හිත පිට ගිය වෙලාවේ ආපහු ගන්නම් පිට ගිය බව දැනගෙන තියෙන්න eBay. ටිකක් ටිකක් පෙර යනකොට ඉතින් භාවනාවේ නෙවෙයි ඉන්නේ කියන දැන මොකද දැනුනම ආපස්සට ඒකට යොමු වෙනවා හාමුදුරුවෝ. ඒ දැනීම මගේ හිත පිට ගියයි කියලා පිට ගිය වෙලාවේදී දැන ගැනීම මට කරන්න පුළුවන් ද කියන එකයි මං අහන්නේ. එතන මම ඉන්නවද? තේරෙන්නේ නැහැ ඒක නිසා ඒක බලන්න දැන් මේ මේ ප්‍රකාශයේ ওই වචන සඳහන් වෙලා නැහැ. නමුත් මේ භාවනා කරන මූල කර්මස්ථානයේ කානාපාන කියලා තියෙද්දි සද්ද වේදනා හිත වෙන එක මං හිතලා කරන එකක් නෙවෙයිනේ. ඒක මම හිතන්නේ කවුරුත් වගේ පිළිගන්නවා. නමුත් ආශ්චර්ය ධර්මයක් සිද්ධ වෙනවා භාවනා කරන කෙනාට ටික කාලයක් යනකොට පිට ගිය හිත ආය සතුප්පාදේ කියලා එකක් සිද්ධ වෙනවා. ආය අරමුණට එනවා. එතකොට මේ යෝගාවචරයෙන් මං අහනවා මේ ආපහු එන එක මම කරපු එකක්ද අර හිත පිට ගියා වගේම ඉබේ වෙච්ච එකක්ද කියලා. ඉබේ වෙච්ච එකක්. ඉතින් අපිට හිත පිට යන එක ගැන කනගාටු වෙන එක ගැන මමත් අත් දෙකම උස්සනවා. ආපහු එන එක ගැන ජොලියක් කාගේවත් නැහැ නේ හිතේ. ඒක දන්නවනම් නිවන් දැක්කා වගේ. දැන් මේ පිට ගියේ හිත නන්නත්තර වෙච්ච හිත මෙතෙක් කරපු භාවනාවට ආනිසංසයක් වශයෙන් නැවත තමන් ඉන්න අරමුණට එනවනේ. එනවා. ඒ එන එක අපි විහිම උපයාගත් ආශ්චර්යයක් නේ. පොත් බලලා ගත් එකක්වත්. කවුරුත් දීපු එකක්වත් නෙවෙයිනේ. ඒක නිසා මතක තියාගෙන ඉන්න. එහෙම පිට ගිය දේ නැවත Tamange අරමුණ කරා පැමිණෙන ආපහු ගමනක් තියෙනවනේ. නන්නත්තර වෙච්ච හිත gedere එන ගමන. ඕකමයි භවනාව කියන්නේ. හැම වෙලාවෙදීම මේක සමාදම් වෙන්න. හැම වෙලාවෙදීම මේක ජීවුණු කරන්න. හැම වෙලාවෙම මේකට දෙගුණයක් සතිය යොදන්න. මේ වෙන වැඩේ පිළිබඳව. එතකොට පුංචි ජොලියක් තියෙනවා. එනකොට ජොලිය විතර නෙමෙයි. ගියේ නැත්තම් මේ වැඩි පරිේශණේ කරන්න බෑනේ. නිසා හිත පිට යන එකත් ටිකක් ජොලි වැඩක්. මට කියන්නේ නැතුව තමයි යන්නේ. මම බලන්නේ නෝ ඒකේ අර ඌරෝ කකුණ තලනකොට හබන් ගෝලන්න මගුල් වගේ ආපහු එන ගමන පොඩ්ඩක් මේ මේ පරිේශණ කරන්න. ඒ නිසා සක්මනේ වේවා පරියන්කේ වේවා ඕන තැනක පිට ගියාට වරින් වර ආපහු නැවතෙන ගප්තියක් තියෙනවා ඒක තමයි භාවනා කරලා උපයපු දෙය මේ ජීවිතේ මම කියලා මට හම්බෙච්ච අතවාසිය මේක ආඩම්බර වෙන්න දන්න මනසයාට මුළු භාවනා ජීවිතේම හුදු විනෝදාංශයක් තටමඬ දඟලන මුකුත් නෑ අපිට යන්න ඕනේ ඵලයන් ඉංජු ඉංජු කියනකොට එන්න ඕනේ හරි ෂෝක් නේ බල්ලා දැන් ඉංජු ඉංජු කියනත් කලින් ගෙට ඇවිල්ලා මෙන්න මේක සතුටු වෙන්න යන්න. මේකට ලෑස්ති වෙලා යන්න. හිත පිට යන්න තෝක වෙන්නේ. එහෙම එනවා දකින්නකොට ගමන දෙනවා පුළුවන් නම් මෙන්න මේක දරුවෙකුට උගන්වන්න බලන්න. මේක යාළුවෙකුට කියලා දෙන්න බලන්න. කිට්ටුවන්ද කරන ඔය හැම පිට යාමකම සතුටු වෙන්න දෙයක් තියෙනවා කියලා පෙන්වලා දෙන්න. හිත පිට යාම නරක දෙයක් තමයි සාකල්ලියෙම. නමුත් ඇතුළට එන එකක් කලාතුරකින් වෙනවා භාවනා කරපේකනට හම්බෙන අතවාසියක්. අන්න ඒකට සතුට වෙන්න දන්නවනම් හැම අඳුර වලාවකම රිදි රේඛාවක් තියෙනවා. අන්නේ රිදි රේඛාව දැකගත්ත ගමන් අපිට තේරෙනවා මේක බුදුන්ට කරලා දෙන්න බෑ අපට. අපිම ඉගෙන ගන්න ඕනේ. නමුත් ඉගෙනගෙන ඒක සතුටු වෙන්නේ නැත්නම් ඒක සමාදම් වෙන්නේ නැත්නම් ඒ ගැන මට සොරි කියලා හිතෙනවා. දැන් මේ අහලා තියෙනවා මේක ස්වාමීන් වහන්සේ හොඳද නරකද කියලා. නේ? සැකයක් තියෙනවා. මම මේ මේ කතා කරන්නේ සැකේ මකන්න. ඕනතරම් යන්න හරි. වැඩ සීමාවක් තියෙනවා කොච්චර කිව්වත් අසීමිතව යන්නේ භාවනා කරන එක නෑ. ඔය විශේෂ මොකද දන්නගෙන. ඊළා ආපහු එන ගමන පොඩ්ඩක් බලන්න. ඒකට ඒකට සතුටිලා ඉන්න පටන් අරගත්තා පස්සේ හිත නිකන් ඒකට කියන්නේ වශියක් දැපෙනි තමා ගැනීමක් තව ලස්සන වචනක් කියන ඔය ඌණියන් ඌණියන් සාත්තරේ Taman ඉන තැනට ගෙන්න බන්ධන කරලා ගෙන්නන්න පුළුවන් ඒ කුවේනි කියනවා විජය රජුරු එනකොට නැවේ මම මගේ බන්ධණයෙන් කරන ලද කුමාරයා සහිත 700ක් සෙනඟ දැන් මා කරා පැමිණෙමින් ඉන්නයි කියලා විජය රජු ලංකාවට එන්නේ කුවේනිගේ බන්ධණයකින් කියලා කුවේනි සන්තෝෂ වෙනවා ඒක අපිත් කියනවා උඹ ඕන දෙන කරත්‍ය අදු ගහපන්. මට තියෙනවා 이르දියක්. මට තියෙනවා බන්ධන ශක්තියක්. මට තියෙන වශී ශක්තියක් උඹට වැඩි දුරේ පෙන්කෙලින්න බෑ උඹ එන්න ඕනේ ගෙදර මම බලාගෙන ඉන්නවා ගෙදර එනකන්. නිකමට හිතන්න ගෙදර එනකොට කන් දෙකක් ගැහුවොත් එම උණුවත ටිකක් ඇක්කිරොත් එහෙම මොකද වෙන්නේ? ඒක ආයෙ රස්තිය අඩු වෙනවා. දැන් ඕගොල්ලෝ කරන්නේම ගෙදර එන මිනිහට බයිනවා. ඔය පවුල් කැඩෙන්නේම ඕකෙන්නේ. ඉතින් ඒ මිනිහ වෙන ගෑණියක් හොයන යනවා. ඉතින් ගෙදර ගෑණි ගෙදෙට්ට එනකොට බයිනකොට ඉතින් වෙන මොනව කරන්නේ? ඒක නෑ. කකුල් හොදලා ගෙට ගන්න. දවස් දෙකක් කරලා බලන්න මුළු භාවනා ජීවිතේම වෙනස් වෙලා යනවා. ඒ නිසා මේක භාවනාදී ලැබිච්ච අතවාසිය කරුණාකරලා ඒකට මල් තොරන් හදලා පාවට එලලා වටතට බැදලා උඩු වියම් බැදලා එන හැටි බලාගෙන ඉන්න මේ තමයි අපි සංසාරේ කවදාවත් කරපු නැති ගේම. මේක කරන්න පටන් ගත්තට පස්සේ පුදුමාකාර සන්තෝෂයක් එනවා භාවනා ජීවිතේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව ඔස්සේ ධම්මානුපස්සනාව වඩන ආකාරය කරුණාවෙන් පහදා දෙන්න. ඔය ඒකේන ආනාපාන සතිය ඔස්සේ කායන පස්සනාව වඩන හැටි පොඩි විස්තරයක් මට දුන්නොත් ඒක හරහා මට යන්න පුළුවන්. අර ඉහළ කෙළවරින් කියලා දෙන්න දන්නේ දැන්ට කරන්නේ කොහොමද කියලා කායනුපස්සනාව කරන්නට පොඩ්ඩක් කියලා දෙන්න. එතකොට මට කීත හැකි යනෝ ධම්මානුපස්සනාවට කොහොමද පාර හැදිලා තියෙන්නේ කියලා. මම ඒත් ආර්දනා කරන මේ ප්‍රශ්නේ ආපු එකනට කරුණා කරලා ආනාපාන සතිය කායනුපස්සනාවක් නැහැටි කරුණා කරලා සභාගත කරන්න කියලා එහෙම දෙන්නේ නැත්නම් මම ඊගාව ප්‍රශ්නට යනවා. සොම්නෝසේ අවසර ඒ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒ ප්‍රශ්නේ හරහා මම අහන්නම් මේ දැන් කායනුපස්සනාව කිව්වොත් හරි දැන් මම ඉඳන් ඉන්නවා ඊට පස්සේ මගේ සිරුරේ කොතනට හරි හිතෙනවා ඊට පස්සේ හුස්ම රෙනවා ඊට පස්සේ හුස්ම හරහා හුස්ම පෙනිලා නොපෙනෙන තැනකට එනවා එතනින් එහාට සිදුවිලි දෙකක් සිදු වෙනවා. සමහරක් වෙලාවට එතන විදුලියක් නැත් එලියක් කියලා කිව්වොත් එලියක නැවතිලා ඉන්නවා. හැබැයි ඔව් එතන ඉන්නවා. තවත් වෙලාවකට එතනින් ඔය අර හුස්ම ශුන්‍ය වෙලා ශුන්‍ය වේගන ශුන්‍ය වේගන නිකන් ගැටේ ලිහිනවා වගේ මේ කතන්දරේ ඇරෙනවා. Eh, ඊටම සියුම් විදියට සිතුවිලි එළියට එතනින් එළියට එනවා. Eh, ඔතනින් දැන් කොතනද යන්නේ? දැන් ඉතින් ධම්මානුපස්සනා කියන වචනේ ෆිට වෙන්නේ කොතෙන්ද ඔය ඔය කියන කතාව හරියි. ඕක කායනුපස්සනාව. නමුත් ප්‍රශ්නේ ආන්නේ ආනාපාන සතිය ධම්මානුපස්සනාවට යන්නේ කොහොමද කියලා. එතකොට ඔය කියන ප්‍රකාශයයි ප්‍රශ්නේ කොහොමද ගලපන්නේ? ඔතනින් කොතනද ධම්මානු පස්සනාවේ ධම්මානු පස්සනා කියන වචන මොකටද මෙතෙන් ආඳාගන්නේ දැන් අපිට තියෙන ප්‍රශ්න විසඳගන්න එකනේ තියෙන්නේ ඇයි ඔය තාක්ෂණික වචන විදිහට දාගන්නේ ධම්මානු පස්සේ අපිට කොහේ යනවත් දන්නේ නැහැ ධම්මානු පස්සනා කියලක දාන්නෙත් නැහැ නිර්වචනය කරලත් නැහැ අදාළත් නැති වෙන්න පුළුවන් ඒකට ප්‍රශ්නේ කියවන එක නම් කමන්නේ අහගෙන ඉන්න එක හිතෙන්නේ මේ අහසේ මාලිකාවක් හදන්න හදනවා ඉනි මම බඳින්න නැතුව අහසේ මාලිගා හදන්න දෙන පොළොවේ විඳිලේ පය හදන දෙයක් හදන්නේ. පොළොවේ පදන නැතුව අහසේ මාලිගාවක් හදන හැටි අහනවා. කොහේ කියලා දෙන්නේ? එනිසා ওই ප්‍රශ්නට උත්තර හොයන්න පුළුවන්. මොකද මේකේ කාම යන්නේ කායනුපස්සනා. අපි රූප ධර්මයේ ගෙවම් කළා ගෙවම් කළා ගෙවම් කළා සිවුම් තන්නේ යනවා. ඒකට අපි දන්නවා අරූපෙහි සත්‍ය පවතින හැටි. වින්දනයක් නැති තැන සත්‍ය පවතන හැටි. නම් කරන්න බැරි, ලේබල් කරන්න බැරි තනක සතිය පවත්තන හැටි පුරුදු කරන්නයි අභියෝගයේ තියෙන්නේ. ඒ නිසා යා රූපේ ප්‍රත්‍ය පවත්තලා අරූපේට යනකම් රූපේ නැතුණාට කමන සතිය කැඩලා නැහැ කියන එක සාක්ෂි කරගන්නයි ඕන කර මේක සාතික් කරගන්න. එහෙනම් වේදනාව තිබුණා දැනීමක් තිබුණා දැන් දැනෙන්නේ නැහැ ඒ සතිය කැඩලා නැහැ කියලා සාතික් කරගන්නවා. මේක ආස්වාස මේක ප්‍රසවාස කියලා ලේබල් කරන්න පුළුවන් කමද දැන් නැහැ. සතිය පවත්වා ගන්න පුළුවන්. ආ මේක පුරුදු කරනවා කියලා කියන්නේ ලොකු දියුණුවක්. හැබැයි මේ ධම්මානුපස්සනාව කියන වචන ටික පටලවා ගත්තොත් හරි අමාරුයි ගලප ගන්න. අවසරයි ස්වාමීන් වහන්ස ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව පටන්ගත් වෙලේ පටන් ආශ්වාස ප්‍රාශ්වාස බව මෙනෙහි කරමින් සිටින අතර විනාඩි 15ක් 20ක් පමණ කාලයේ ටිකෙන් ටික ඊතා සියුම් බවක් ඇතිවේ. නමුත් එය එසේ ඇති වී ටික වේලාවකින් උදරයේ පිම්බීම හැකිලීම් තත්වයක් ඇති වී එය නැවත පපුවේ හුස්ම ඇති වී සුළු තද ස්වභාවයක් ඇති වී ඇතිවේ මේ తත්වයේ මාරුවෙන් මාරුවට ඇතිවන්නට පටන් ගනී මෙසේ සෑහෙන වේලාවක් පවතී ඉන්පසු නැවත ආනාපාන තත්වයට පත්වීම සිදුවේ මෙම කාලය පැයකට ආසන්නය. මාහට ආනාපාන භාවනාව වරද්දාගෙන යන්නද කරුණාවෙන් පැහැදිලි කර දෙන ලෙස ඔබ වහන්සේට ගෞරවයෙන් දන්වා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු පත. මේකෙදී විස්තරයේ හරි මම තේරිච්ච ක්‍රමයට කියන්න තියෙන්නේ මේ ආනාපානෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස කියන වායෝ පොට්ටබ්බ ධාතුවත් එක්ක වැඩ කරගෙන යනකොට ඒ වායෝ පොට්ටබ්බ ධාතුවේ මතු පිට පෙනුම නෙවෙයි ඒක හොඳට ඇසුරු කරලා ඒක ඇතුළට කිඳා බැස්සට පස්සේ මේ ආනාපාන ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පාඨවි ආපෝ තේජෝ වායෝ ඉතින් මතු පිට බලන්නේ නැතුව මතු පිට බලලා මතු පිට හරහා ඇතුළට යනකොට අපි හිතා ගන්න බැරි දේවල් මේක ඇතුලේ තියෙනවා යෝගාවචරය ඒකට කෝල වෙනවා ඒ පිළිගන්න ලෑස්ති නෑ ඒ කියන්නේ අනිත්‍ය සංඥාව නැතිකම තියෙන. එහෙම වෙලා ආය ආනාපාන ප්‍රകൃතියටත් එනවා. ආයසරයක් අර වගේ අදාළ නැති දේවල් වලට යනවා. අන්න එහෙම කැරකෙන වාර එකමාරක් මේකේ බල්ලා තියෙනවා. මේකට තියෙන උත්තරේ තමයි එහෙම ආය ආනාපානෙ මතුවෙනවනේ. ආනාපානෙ මතුවලා සියුම් වෙලා ආය ආනාපානෙ මතුනට පස්සේ දැන් භාවනා රිඳගත් ආධුනිකෙක් වාගේ අර මතුවෙච්ච ආනාපානෙත් එක භාවනා කරනවා. එතකොට ආයෙ සරයක් අර පළවෙනි දේ පෙන්වලා දෙනවා. මොනවාදෝ මොනවාදෝ බාටපත් වෙනවා. ඊට පස්සේ ඒකට ආය ආනාපාන එනවා. අන්නේම චක්‍ර 10ක් 15ක් යනකොට පේනවා අපිට මේ ආනාපාන කියලා මෙතෙක් දැකපු එක ඇතුලේ නිකන් ලබ්බේතොවිලේ කතාව දන්නවද? ගමරාලගේ ලබු ගෙඩියේ කංකාරිය. ඕක ඇතුලේ දෙන්න දෙනෝ දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙනෝ කියලා විශාල තොවිලයක් තියෙනවා ආනාපාන ඇතුලේ. අපි දැකලා තියෙන්නේ ලබු කට්ට විතරනේ. පොඩ්ඩක් ඇසුරු කරලා බලන්න. ඕක ඇතුලේ ඔක්කොම තියෙනවා. ඒක පේනවා ආය ආනාපාන පේනවා ආය ඒක පේනවා ආය ආනාපාන වෙනවා බල බල බල බල යනකොට තේරෙනවා අපි මෙතෙක් කල සංසාරේ ඔය එහා පැත්ත දැකපු නැති නිසා තමයි සංසාරේ හිටියේ. ඒක ටිකක් පෙන්නලා ආය ගොරෝසු ආනාපාන කරනවා ආය ටිකක් පෙන්නලා අන්තිමට ගියාට පස්සේ අර ආනාපානට අදාළ නැතුව වගේ කම්පන චංචල උණුසුම් සිසිල් ගති කයේ අතන මෙතන නලියන ගති වල හුරු වීමක් ඒකට බය නැති වීමක් ඒකට කෝල ගති පහළ නොවීම කරහා පේනවා මේ ආනාපානය කියන එක විකෘතියකටපත් වෙන්න පුළුවන්. විපරිණාමයකටපත් වෙන්න පුළුවන්. වෙනස් දෙයක් පාටපත් වෙන්න පුළුවන්. අන්න එතෙන්දි කෝල වෙන්න එපා. සැකපොදවන්න එපා. භාවනාවේ දියුණුවක් කියලා සලකන්න. ප්‍රතිපදාවක් කියලා දැනගන්න. කෙලස් කැපෙනවයි කියලා දැනගන්න. නිසා ඒක ඒ චක්‍රයේම ජීවනශෛලී මතුවෙන ආනාපානිය ආය ආධුනිකෙක් වගේ නවකෙක් වගේ භාවනා කරන්න. ආය විකෘතිලා ආය ආනාපාන බවටපත් වෙනවා. ආන් එහෙම චක්‍ර 10 15ක් වැඩ කරනකොට කවදාකවත් දෙයක් දිහා බලලා මතු පිට බැල්මෙන් තීන්දුවක් යන්නේ නැහැ. එයා දන්නවා ඇසුරු කරලා බලනකොට වෙනස් දෙයක් තියෙනවා. එහෙමනම් මට සහතික කරලා කියත හැකි එක එක්කත් කසාද බඳින්නේ නැහැ කියලා. ඔය කසාද බඳින්නේ අර දැක්ක පමණින්ම හක් කෑව ඉවරයි. ඉතින් ඊට පස්සේ බඳගත්ත බෙරේ ගහපන්. වැඩිම ඒකට බැන බැන ඉන්නවා. ඕ අන්න මමවත් කරලා දුන්නා කමන්නේ මට බැන්නට කමන්නේ. තමන්මයි අල්ලගන්නේ. දැක්ක දැක්ක ගමන් බක්කාලේ ඇල්ලුවා. මයික් එක යන්න ඕනේ අතෙන් මයික් එක යන්න. මම හිතන ප්‍රශ්නේ ඇහුවට කාගෙත් ප්‍රශ්නයක් වගේ මට පේන්නේ. ඒ ප්‍රශ්නේ ඇහුවේ මම ඒ ප්‍රශ්නේ තව දිග ලියන්න බැරි නිසා නොලුවේ ස්වාමීන් වහන්සේ මගේ මේ මාස් පිටිපස්සේ හිතේ ගැහමතරතර බඩට පෙරලීමකුත් ඇති වෙනවා පිටේ මස් සම්පූර්ණ පෙරලනවා එතකොට පැයක්කට පසු කාලයක් ගත කරනකොට ශාරීරිය සම්පූර්ණ ස්පිරිතාලයක ඉන්න ලෙඩෙක් වගේ තව තව තව ඔපරේෂන් එකට ලෑස්ති වෙන්නේ වගේ ශරීරය ඇතුළ තමයි සම්පූර්ණ පිට මට කිසි සමාධියේ මේ සතියේ ප්‍රශ්නයක් නැහැ පිට කරදර මොකුත් නැහැ ඇතුළෙන්ම තමයි මට වදේ දෙන්නේ කරදරයක් නෙවෙයි මේ ආනාපානෙ ඇතුළේ මෙව තියෙන බව අපි හිතුවේ නෑනේ නමුත් මතක තියාගන්න ආනාපාන ඇතුළේ මුළු ලෝකෙම තියෙන නිසායි සරුවත්ඥාන්සේ ආනාපානෙ දුන්නේ භාවනා කරපන් කියලා. ඕක ඇතුළේ බලන්න ගියාම ඔකේ පාට වියාපෝ තේජෝ වායෝ වේදනස් ඔක වේදනනුපසන චිත්තානුපසන ධම්මන සේරම තියෙනවා. ඉතින් මට යනකොටයි බාධා කරන්නේ. දැන් මූණ මූණ වටේ කසනවා කසලා දකින්නවා හැරව ගලනවා. ඉතින් ඊට පස්සේ ආයේ සිහිය ඇවිලා බලවහම මොකුත් නෑ මම මේ මොකද්ද වෙච්ච බොරුව කියලා හිතනවා. ඒක වෙනකොට වෙනකොට තේරෙයි මේ ඔක්කොම පෙන්වන්නේ සතිය කඩන්න කියලා. මේ හැම මායමක්ම කරන්නේ මගේ මේ එලඹ සිටි සිහිය කඩන්නයි. මූණ ලස්සන කරලා පෙන්වනවා, කැත කරලා පෙන්වනවා, පිට දේවල් පෙන්වනවා, බඩ ඇතුළ පෙන්වනවා. මේ කොයි දේ කරත් අර කියුණානේ වචන සත්‍ය කැඩලා නැහැ කියලා. සත්‍ය කැඩිලා නැහැ. ඒ තමයි බුදු බුදුන් කියන්නේ. ඒ තමයි නොසලින සද්ධාව කියන්නේ. මේකට සම්පූර්ණ නටන්නරින්. දැන් මට ප්‍රශ්න වෙලා තියෙන්නේ ගිහියෙක් නිසා අර උදේට පටන් ගත්තාම අර ගත කරන්න පුළුවන් කාලය දී නවතිනවා. නැත්තම් මට තව යන්න නෑ. ඉපදිනකොට ඔය ගිහියා පැවිද්දා කියලා කාගේවත් නෑ. ඕගොල්ලෝ දාගත්ත ලේබල් ඔය. ඒකට බුදුහමතර වගේ වෙන්නේ. manussකම තියෙනවනේ ජීවුණාට. එහෙමයි. අයෙච්චරයි මේ කට්ටියටත් තියෙනවා ඒක. කාටවත් මාරය ඇවිල්ලා උඹට පැය 25ක් දෙන්නම් කියලා එකෙකුටවත් දීලා නේ ඔක්කොටම 24යි. ඕක හදාගනින් හදාගන්න බැරි නම් මැට්ටා. හදාගන්න බැරි නම් කඹරනවා. මෙච්චරක් ධර්මයේ Tamanට අනුකම්පා කරද්දී ධර්මයේ අනුග්‍රහ කරද්දී අපිට ධර්මයට දෙන්න බැරි නම් අපි කඹරන්නේ කාටද කියලා හිතන්න. අපි කාටද පහඳින්නේ කියලා හිතන්න. අපි බත් බැලියෝ නෙවෙයිද කියලා හිතන්න. අපි කොච්චර දාසියෝ නෙවෙයිද කියලා බලන්න මොනකටද මේ නටන්නේ? මං කියන්නේ මුළු දවසම භාවනා කරන්න කියලා. මේම අනුග්‍රහය එන වෙලාවේදී අපිට තියෙන්න පුළුවන් ගතිය මේ ලාභ ලැබෙන බිස්නස් එකට වැඩිපුර පොඩ්ඩක් ආයෝජනය කරන්න බෑ. බැරි. බුදුන් එහෙනම් ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස අතිගෞරවනීය ස්වාමින් වහන්ස මෛත්‍රී භාවනාවේදී ඊට හොඳින් තැම්පත් වන මගේ හිත ආනාපාන සති භාවනාවේදී විසිරේ. භාවනා කරද්දී ආනාපාන සති භාවනාව කළ යුතුයමද? ඒ සඳහා උපදෙස් ලබා දෙන සීක්වා. නෑ එහෙමම නෑ ආනාපාන ඔක්කොටම කරන්න කියලා එකක් නෑ. Tamanට මුලදී කාගෙත් වගේ හිතට සමාධියක් තැම්පත් වීමක් අවශ්‍යයි. ඒ නිසා මෛත්‍රී කරන්න එහෙමනම් මෙත්තා සහගත සූත්‍රය කියලා සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස බිකුණෝ උත්තරින් අපටි විජ්ජන්තස මහණෙනි මේ අරිහත්වයේ දක්වම මේ මෛත්‍රිය කියන වෙත පැමිණෙන හැම දෙහි තියෙන සුභ ගතිය මට වෙලා තියෙන හොඳයි බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙන ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. සත්පුරුෂ ආශ්‍රය තියෙනවා. පැවිද්ද ඕනනම් තියෙනවා කියලා මේක ගත්තොත් එයාට දිගට යන්න පුළුවන්. එතින් ආනාපානෙම ඕනේ කරන්නේ ඒ නිසා මේ මෛත්‍රිය දිගටම ගෙනියන්න තව එක මදි. ගියාට පස්සේ හොඳට තැම්පත් වෙච්ච හිතට ආනාපානේ හෝ වෙන අරමුණක් මතුවේ. කර්මතහන මතුවේ. ඒ නිසා එතකම මෛත්‍රී කරන්න. ආනාපානේ පටලවා ගන්න යන්න එපා. බැරිකමකුත් නැහැ කරන්න පුළුවන් නමුත් අවශ්‍ය නැහැ. ඒ නිසා මෛත්‍රිය දිගේ යනවනම් යන්න ආරින්න. ඒක ප්‍රශ්නයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්ක් භාවනාව සඳහා අසුන්ගෙන සිත ඒකාග්‍ර තත්වයට පත්වෙමින් පවතින විට ප්‍රථමයෙන් මුහුණ පුරා අනතුරුව කය පුරා කඩිදුවන්නාක්සේ ස්වභාවයක් ඇතිවේ. මෙය භාවනා මානසිකාර්ය පවත්වා ගැනීමට මහත් බාධකයකි. පිළියම ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරනකොට මේ මාත්‍යගේ කට උත්තර තිබුණා සතියට බාධාවක් නැහැ කියලා. මේව නලියනවා, පේනවා, ඔක්කොම පේනවා සතියට බාධාවක් නැහැ. නමුත් විශ්වාසය ඇති කර ගන්නවා. මේකෙදි කියලා දෙනවා සතියට මහත් බාධාවක් තියෙනවා කියලා. ඒ මොකද මේක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් නෙවෙයි දකින්නේ කරදරයක් විදියට. මේක හොඳට දකින්න අහම්බෙන් ආපු එකක් නෙවෙයි ප්‍රතිපදාවෙන් ආපු එකක්. මේ නලියන ගතියට ආවයි කියලා කියන්නේ හිතේ කෙලෙස් අඩු වෙලා. මෙන්න මේ දෙක සමාදන් වුණොත් මේකට මුණ දෙන්න පුළුවන්. ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න ඕනේ. මේ නිකන් ඉන්නකොට මේ මුණ කන්නේ භාවනා කරනකොට විතරයි ප්‍රතිපදාව. එතකොට සතිය පිහිටලා ස්ථාවර වුණාට පස්සේ මුණ කන්නේ. කෙලෙස් අඩු වෙලා. ඒ නිසා මේක පෙර නිමිත්තක්. මේක පුබ්බංගමම් පුබ්බ නිමිත්තක් කියලා ගියොත් අර මූණ ගහන එක අර බාබර සාපෝර කියලා පවුඩර් වලින් පවුඩර් දානකොට ජොලියක් තියෙනවා. අනේ වගේ එන ජොලියක් ඕක. එහෙම නැත්තම් ඉහින් අින්න වගේ තමයි හිතෙන්නේ. ඒ බලන පෙනෙන ගතිය වෙනස යෝනිසෝ මනසිකාරයේ තිබුණ සතුටක්. අයෝනිසෝ මනසිකාරයව දරා ගන්න බැරි දුකක්. ඒ නිසා ක්‍රම දෙකක් බුදුහාමර වෙන මේ ප්‍රතිපදාවෙන් උපයෝග බව මතක තියාගන්න. අහම්බෙන් ආප එකක් නෙවෙයි. දෙක හොඳටම සතිය පිළිපෙළ කෙලස් නෑ. ආන්නේ දෙක සමාදන් වෙන්න සමාදන් වෙලා අනිත් දවසේ මීටත් පැඩිය කහන්න අරින්න ලෑස්තිලා ගියම් මොකුත් වෙන්නේ නැහැ. මතක තියාගන්න මේ කායන ප්‍රශ්නාව වැඩෙනකොට මේ අපි චර්මය හැමේ කියන පිට ස්නායු තුඩු තියෙන තැන් විශේෂ ඇම්ප්ලිෆයි වෙන්න ගන්නවා. ඒ වගේන සංඥා වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සංවේදීකම වැඩි වෙන්න පටන් ගන්නවා. අවුරුද්දට බෙරේ පත් කරලා ගත්තාම ගහනකොට සුරල් දාලා ශබ්ද වෙනවනේ. රත්විචි බෙරේනේ. ඒ නිසා මේ ඔක්කොම එන්න පටන් ගන්නවා. ඉතින් ඒක භාවනා දියුණුවේ ලකුණක් විදිහට තේරුම් අරගෙන යන්නේ. එතකොට ප්‍රශ්නේ මතුවෙන්නේ. මේක බාධාවක් වගේ වෙනවා. ඇඟිලි වලට ඇඟිලි වල සේරම ලේ ටික බෑලා වගේ දැනෙනවා. ඒකට ඒක අර කර කැවෙනවා වගේ දැනෙනවා ලේ ටික. ඒක ඉතින් ඇත්තටම කියනවා රේකි නැත්නම් හීලින් සිස්ටම් වල තමයි කියන්නේ සුව ශක්තිය කියලා. විශ්ව ශක්තිය අපේ අංග සුව කරන්න පටන් අරගන්න. ඉතින් කරදරයක් කරගත්තොත් ඉතින් ගෙට ආපු සිරිදෙව්දුවට උණු වතුරක් වගේ වෙනවා. දැන් අපි මෙතෙක් කල් තියෙන පරිපෝල හැටියට කාලා තියෙන පරිපෝල හැටියට ඕක මොකක්ද අප්පා? පරිපෝල කාලා නේද? කාලා තියෙනවා. ඒ ලෑස්ති වෙලා යන්න මේ සුව කරන හැටි. මේ මේ මේ ස්නායු මේ වඩ එනවා, කන්සිඩු වල එනවා, නාහේ දෙපැත්ත එනවා, ඇස්කෙපෙනි වල වෙනවා. ඒ ස්නායු තුඩු තියෙන තැන් ඔක්කොම රිප්ලෙනිෂ් වෙනවා. ඒ ඔක්කොම charge වෙන්න පටන් අර ගන්නවා. charge වෙලා වෙන මුළු ඇඟම හොදලා අරිනවා. දෙතුන් සැරයක් එහෙම වුණොත් ඉහෙම් බයින රෝගයක් එන්නේ. ඉතින් මේක මගදී කරගෙන යනකොට අපි සලුවක සාදාලා නැගිටලා ගියාම අර ඔපරේෂන් එක මගදී ලෙඩාට දීනවා. දොස්තරට ගහලා යනවා යන්නේ දීලා නීදියට. අවසරයි ස්වාමීන් වහන්ස ඊළඟ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව වඩා ධාන මාර්ගයට පිවිසීමද වඩා සුදුසු අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ බලමින් ඉදිරියට යාමද වඩාත් සුදුසු. වරහන් ඇතුලේ තියෙනවා මාහත අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වැඩිමෙන් සිත තැන්පත් කර ගැනීම වඩාත් පහසුයි. කරුණාවෙන් පහදා දෙන සේක්වා. නෑ තාම මේ කියලා කියන විදිහට ආනාපාන තාම හුරු කරගෙන ඇසුරු කරගෙන කිට්ටු කරගෙන මදි ආනාපානියම මෝරන් කොට යා පෙන්නලා දෙන යන්න ඕනේ පාර. අපි මොනක්වත් අතු කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඔතෙන්දි ප්‍රශ්න නගන්න යන්න එපා. අර කියනවාද මේ කියනවාද කියලා. ආනාපාන සතිය විතරක් වඩන්න. ආනාපාන සතිය දිවෙනක වෙනකොට දිගට යනකොට ඒකට තමයි සමාධිය කියන්නේ. ඒ සමාධිය සමත සමාධියද විපස්සනා සමාධියද කියන එක අපිට විනිශ්චය කරන්න අයිතිවාසිකමක් නැහැ. ඒක අපේ ජම්මලාභයක්. සමත යානික සමතකමයි යතියි. විපස්සනා යානික විපස්සනා වාදී ඒ නිසා මට අවස්ථාවක් නැහැ අරක තෝරන්න මේක තෝරන්න. අපිට කරන් තියෙන්නේ සත්‍ය දිකට වඩන්න, ආනපන දිකට වඩන්න. එතකොට මගේ වචනෙන් කියනවනම් වැල යන පැත්තට මැස ගහලා දෙන එකයි තියෙන්නේ. ඔය සිංහලේ කියන ක්‍රමයක් වැල යන අතර මැස ගහලා දෙන එකයි තියෙන්නේ. අපිට මැස ගහලා වැල යවන්න බෑ. එතකොට තමයි අවුල තියෙන්නේ. ඒ නිසා තමයි ඕවා ගැන හිතන්න එපා. ඒක මට ලැබෙන අතිරේක ලාභයක් මම කරන්නේ දිගට ආනපාන සතිය වඩනවා කියලා <clears throat> මේ ඇති වෙලා තියෙන ඉදිරි ලකුණු දිහා බලලා කරගෙන යන්න අනිවාර්යයෙන්ම ඊටු ටික භාවනාවෙන් කරලා දෙන්න. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අරමුණෙහි සිත පිහිටුවාගෙන වැඩි වේලාවක් භාවනා කරන අතර සිත නින්දට හෝ අරමුණ නොදෙනී යන විට ඉක්මනින්ම නැවතත් කමඨහන පිළිබඳව මතක් වෙනවා. එය ස්වාමින් වහන්සේ කියා දුන් ආකාරයට කරන විට නැවතත් අරමුණ පිහිටවා ගන්නවා. එය ධම්මානුපස්සනාවද පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක ඉස්සල්ලාම ආව ප්‍රශ්නත් එක්ක බැලුවොත් ඉස්සලා කියලා තියෙනවා තීන මිද්දේට මම මොකද්ද කරන්න කියලා. එතකොට කියන්න වෙනවා මෙනෙහි කරන්න කියලා. දැන් මෙතනත් තීන මිද්ද කියලා ඕන තරම් පටලවා ගන්න පුළුවන්. හොඳට ආනපන සිවුමුණාට පස්සේ හිත නිකන් නින්දට වැටෙනවා. ආය ආනපන ආය හිත හැංගෙනවා. ආය ආනපන. මෙතන තීන මිද්ද නෙවෙන්න ඉඩ තියෙනවා. මෙතන තියෙන හිත හැංගෙනවා. මොකද හිත අවදි වෙන්නේ කෙලස් තියෙන තැන විතරයි. දැන් මේ අරමුණ ගෙවිලා ගෙවිලා ගෙවිලා තන රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, මෝහයත් නැහැ. එතකොට හිත අවචාවට යනවා. හැංගෙනවා. එයාට දරන්න බෑ, එයාට ඉන්න බෑ එතන. අපිට කරන්න තියෙන හැංගියන් ආයෙනවා යාලම. ආය හැංගියන් ආයෙනවා අරමුණට. එතකොට අපිට තියෙන බුදුහමතු කියපු ක්‍රමය හරි. දැන් කෙලස් කොටු වෙලා මිනිහා අහු වෙලා ඉන්නේ දැන්. එතකොට එහෙම දිගට දිගට යනකොට තේරෙන පටන් අර ගන්නවා අපිට කරන්න තියෙන දේ තමයි අරමුණක් ආවොත් අරමුණ දිගේ භාවනා කරන්න ගෙවුනට පස්සේ හිත අපි නොදන්න තැනකට යනවා. එහෙම නැත්නම් මෙතික් නොගිය ගැඹුරකට යනවා. ඒකට නැවත නැවත හිත යවමින් ආයෙ එනවනම් ආයෙ භාවනා කරමින් එතෙන්ට යන්න ගියාට පස්සේ තේරෙනවා මේ අපේ බටහිර ලෝකේ තාක්ෂණයෙන් කියන්නේ මේ යටිහිතට යන්නේ පාරක් කපා ගන්න. බිංගයක් හදා ගන්න. උඩු හිතේ ඉඳලා උඩු හිත කියන්නේ අරමුණ කියන තැන. යටිහිතට යන්න යනවා. ඉතුරු ගම් බය වෙනවා. මේ ආයෙ උඩට එනවා. ආයෙ යනවා. ඉතින් මේක හතරට යන්න යන්න යන ගැඹුර වැඩි වෙනවා. අපි නොදන්න ගැඹුරකට යනවා. මේකේ සතුට සඳහා බටහිර විද්‍යාවෙත් සද්ධර්මයේ තියෙන දේ තමයි යටිහිත වශයෙන් සියලු දෙනාම සමානයි. එතකොට යටිහිතේ බුදුහාමුදුරන්ගේ යටිහිතයි මගේ යටිහිත එකයි. නිසා යටිහිතට යනවා කියන්නේ බුදුන් ළඟට යනවා. යටිහිත යනවා කියන්නේ ධර්මයට යනවා. යටිහිත යනවා කියන්නේ භවනා දියුණුව වෙනවා. හැබැයි බයයි. අනිශ්චිතයි. ඒ නිසා ආයෙ ගෙදර එනවා. අපි කමන්නේ අපි ආයෙ යවනවා. ඉතින් එතකොට අපි අර හිත ගෙදරක බින්ගයක් කපාට පණින්න හදනවා වගේ අපි උඩු හිතේ ඉඳලා යටි හිතට බින්ගයක් කපනවා. හරි ලස්සන සෙල්ලමක් ඔකේ තියෙන. එතකොට තේරෙනවා යටි හිතේදී අපි ළඟ තියෙන මේ ඔක්කොටම තියෙන මානව හිත, මනුස්සයර තියෙන හිත එකමයි. මේ සාමාන්‍ය කියනවා බටහිර මානසික විද්‍යාව හැටියට අයිස් කැලක් වතුරට දැම්මොත් අයිස් කැලෙන් පරිමාවෙන් 10න් එකක් වතුරින් උඩ හිටිනවා 10න් 9ක් යට. ඒ වගේ තමයි අපේ හිතේ ඊටාම සුළු කොටසයි උඩ තියෙන්නේ. විශාල හරිය යට තියෙන අපි කවදා ගිහිල්ලා නැහැ. මොකද බය නිසා, නොදන්න නිසා, අනිශ්චිත නිසා. නමුත් කායනුපසන ඉවර වේගන ගිහිල්ලා සද්දෙක අහලා සද්දේ අන්තිමට යනවයි කියලා කියන්නේ අර ඩිංගයක් හර ගන්න පොඩ්ඩක්. ආයෙනවා. ආයෙසරේ සද්දයක් අහලා ඉවර වෙනකන් අහනවයි කියන්නේ අටට පොඩ්ඩක් ටික ටික ටික ටික යන්න පුරුදු වුණාට පස්සේ බුදුන්ට කිට්ට වෙනවා. ධර්මයට කිට්ට වෙනවා. යථාභූතයට කිට්ට වෙනවා ඇති හැටියට කිට්ට වෙනවා හැබැයි ඒක එක සැරේ කරන්න බෑ මොකද නොදන්න ශේෂ්ත්‍රයක් නිසා ඒකේ මැප් එකක් නෑ සිටියමක් නෑ උතුරු තටුවක් නෑ නමුත් දැන් මේ යන්න පටන් ගන්න කියන්නේ ඒ නිසා පුළුවන් තරම් මේ දන්න දෙයට සාපේක්ෂව දන්න දේ හරහා නොදන්න දේ අඳුන ගන්න හදන්න නොදන්න දේ හුරු කරගන්න හදන්න නොදන්න දේ මගේ හැබෑ නිවහන බවටපත් කරගන්න හදන්න එදාට අපි ආධ්‍යාත්මික මිනිහෙක් බවටපත් වෙනවා මතු පිට ඉන්න තාක්කල් අපි නිකම්ම නිකං කාමභෝගී ඉදurang පිනවන පිරිසක් විතරයි. අරක පුරුදු කරන්න කියලා මේ දර්ශන නෝමට කියන්න හිතෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනාවේ යෙදින්නෙමි. ආනාපාන සති සූත්‍රයේ ඇසීමෙන් ආනාපාන සති භාවනාවේ මුල මැද අග පසක් කරගත්තෙමි. සක්මන් භාවනාවේ මුල මැද අග ලෙස දකින්නේ කුමක්ද යන්න තවම නොවිසඳුණු ගැටලුවකි පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේක මෙන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන් ආනාපානී ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තක් වශයෙන් වායෝ පොට්ටබ්බ ධාතු වශයෙන් ගොරෝසුට වැටෙන වෙලාවක් තියෙනවා ඊට පස්සේ ටික ටික සියුම් වෙලා ගිහලා නොදැනෙන තැනට යන මට්ටමක් තියෙන. හොඳට පුරුදු කරපුවාට මේකෙ තිකෙච්චරම අමාරු දෙයක් නෙමෙයි. ඒ හොඳටම ගෙවිච්ච තැන සම්පූර්ණයෙන්ම අනායාසයෙන් භාවනාව යනවා. ආයි කරන්නෙක් නෑ ඔහේ යනවා. ඒ වගේ මේ සක්මන් භාවනාවේ එක පියවරක වම ඔසවනවා යවනවා තබනවා කිව්වොත් ඔසවනවා මුල යවනවා මැද තබනවා අග. නමුත් මේක හොඳට උහුරු කරගෙන යනකොට සක්මන ඉබේ සිටි වෙන්න හදනවා පටන් ගන්නවා අනායාසයෙන්. ප්‍රයත්නයකින් තොරව. අන්න ඒකයි මේ ආනාපාන සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියයි කියන එකයි සමානයි. අන්න ඒක තමයි ගන්න තියෙන්නේ විශාල වශයෙන් බණ්ඩුට සක්මනේ මුල කියලා කියන්නේ අපි වම දකුණ වශයෙන් මුල මැදාග වශයෙන් නෙනෙහි කරන එක. ඊට පස්සේ ඒක හුරු වේගන එනකොට මැද අනායාසයෙන්ම යන්න ඇරලා මම නෙවෙයි මම නිකන් බලන් ඉන්න කෙනෙක් විතරයි. යන්න ගියාම ඒක තමයි අග වශයෙන් වෙන්නේ. ඒක නිසා ඕනෙම ඉරියව්වක ඕනෙම අරමුණක ඕනෙම තැනක ආයාස කරන තාක්කල් අපි භාවනාවට පූර්ණ වෙලමිලා නැහැ. ඒක කරලා කරලා කරලා හුරු කරලා කියලා කියන්නේ භාවිත කරලා කියලා කියන්නේ අනායාසයෙන් යන්න ගියාම අර ආස්වාස් ප්‍රසවාසයේ ගෙවෙන තන වගේ සමානත්කම් වගේක් තියෙන නිසා සක්මන් කරන්න පුළුවන් තරම් හුරු වෙනවා. අවසරයි ස්වාමින් වහන්ස ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දැන් ධර්මදේශනාවේදී ප්‍රකාශ කළ අයුරින්ම ආනාපාන සති භාවනාවේදී පරයන්කේදී ආනාපානී සිඹී නොදෙනී යයි. නමුත් නිින්ද නොගිය බව දනිමි. සිතට කිසිම සිතුවිල්ලක් නොමැතිව විනාඩි 45ක් පමණ සිටිය හැකිය. ඉන්පසුව භාවනාව දියුණු කර ගැනීමට කුමක් කළ යුතුද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ප්‍රශ්නේම තමයි ඔය විවිධ විදියට පැන නගින්නේ. නමුත් මේකේ තියෙන වාක්‍ය දෙකක් පොඩ්ඩක් අපි විග්‍රහ කරොත් ආනාපානයේ තියෙනකොට මේ ආස්වාස ප්‍රසවාස කියලා <clears throat> තියෙන හැටි කාටද කියලා දෙන්න පුළුවන්. තමන්ටත් වැටෙනවා. නමුත් ආනාපානේ වැටුණාට පස්සේ සම වෙන්න ආනාපානේ ගිවුණාට පස්සේ ගෙවිච්ච බව දැනගන්නේ කොහොමද කියලා මම අහන්න කැමතියි මේ දීපු එකනයි. ආනාපානේ නැහැ. ඊට පස්සේ කියනවා හිතවිලි තියෙනකොට නම් කියාගේ මට රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මෝහ හිතවිලි. හිතවිලි නැති බව කොහොමද වටහාගත්තේ? මොකද්ද අත්දැකීම? කැමැතිද මට කට උත්තරයක් දෙන්න? ස්වාමින් වහන්ස එහෙම නිශ්චලව තියෙනවා මට මොකක්වත් හිතෙන්නේ නැහැ. නිකම්ම ගෙවිලා යනවා. කියන්නේ මම මෙනෙහි කරන්නේත් නැහැ ආනාපානමය හුස්ම ගන්නව නැහැ කියලා. නිශ්චලව ගෙවිලා යනවා වගේ දැනෙනවා. නමුත් මේක නිින්ද ගිහිල්ලාද බීලාද හිස් කලන්ත වෙලාද කියලා කොහොමද? නිින්ද ගිහිල්ලා නැහැ නිින්ද ගිහිල්ලා නම් වැටෙනවා. නෑ නෑ හිතගෙන බුද්ධි යන්න පුළුවන්. මට නිින්ද ගියාම මෙහෙම යනවා. එහෙම යන්නේ නෑ. ඒක නිසා මම දන්නවා නිින්ද ගිහලා නැහැ කියලා. අනිත් එක බාහිර සද්ද මොනවා හරි දැනුණු ඇහෙනවා. ඒ වගේ දේවලුත් ඇහෙනවා. ඒක නිසා විශ්වාසයි නිින්ද ගිහිලා නැහැ කියලා. එකක්. ඔය නිින්ද ගිහිලා නැති බව දැනීම නිසා තමයි දන්නවා ආනපන්නේ නැති වුණාට මට නිින්ද ගිහිල්ලා නැහැ. තව මොනවද මේ වගේ තිබිච්ච ආනපනේ ගෙවුනට පස්සේ තිබිච්ච හිතිලි ගෙවුනට පස්සේ ඒ බව සාහතික කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙන්න පුළුවන් අත්දැකීම් මොනවද? අත්විඳීම් මොනවද? කකුල රිදෙන්න ගන්නවා මේ ටිකක් වෙලා ඉන්නකොට ඒකෙනුත් දැනෙනවා මට මේ එහෙම එක ඉරියව්වේ ගොඩාක් ඉන්නකොට මේ එහෙම දැනෙන්න ගන්නවා. ඒකට ඒ දැනීම Tamanට හොඳ දැනීමක්ද නැත්නම් නොදකින්න පතන් දැනීමක්ද? මම මං හිතර විදියට මට ඒක නොද නොදකින් නොපතන් තමයි උනාට ඒක හොඳ දැනීමක් කියලා ඔබ වහන්සේ කියන ඒ වලින් තේරෙනවා. ඒක නිසා ඒ වෙලාවේදී දැන් මැරිලා නැති බව දැනෙන්න හැඟීමක් දැනි වේදනාවක් තියෙන බෑ. නැත්තම් වැඩි කියලා වෙලානේ. මැරිලා නිසා ඒ එන පුංචි වේදනාව නිසා තමයි දැනන්නේ මැරිලා නැහැ කියලා. දැන් මෙතෙක් කන්නා වේදනාව කියන්නේ නොදකින් නොපතන් තමයි. නමුත් ආනපනෙ ගෙවිච්ච වෙලාවට හිතවිලි නැති වෙච්ච වෙලාවට මැරිලා නැති බව දැනගන්න මේ ශරීරය හැම වෙලාවෙම සංඥා නිකුත් කරනවා. ඒක දකින්න බෑ ආනපන කියනකම්. ඒක දකින්න බෑ හිතවිලි කියනකම්. බුදුඥානසේ කියනවා ගෙවපන්. ඒවන් කරලා බලපන් පැවතින බවට සංඥාවක් තියෙනවා. මැරෙලා නැති බව. නිින්ද ගිහිල්ලා නැති බවට සංඥාවක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බවට සංඥාවක්. ඒවා කවදාකවත් මූණ දෙන්නේ අරමුණක් තියෙනකම්. ඒව කවදාකවත් මුණ දෙන්නේ හිතවිලි තියෙනකම්. ඉතින් බුදුහාමුදුර අපට නානා ක්‍රමවලින් කියලා දෙනවා. ධර්මන ගෙවෙන කම්ම යන්න. ඉතිරි ඉවරන කම්ම යන්න දැන් බලන්න මොනවද තියෙන්නේ කියලා. මරණයේදීත් ওই ටික වෙන්නේ නැහැ. ඔය මරුණට මැරෙන්නේ නැහැ. ඔය මැරෙලා නැති බව, කලන්ත වෙලා නැති බව, නිින්ද නැති බව අපේ පාලනේ නැති වුණාට යටි නූල වැඩ. ඒ කියන්නේ හීන් නූලෙන් කප් එක යට යනවා ඒක. කවදාවත් දැකලා නැහැ. දැන් අනිත් දවසට ගියාට පස්සේ තමන් දන්නවනම් මේ මෙනේ කරමින් හිටපු අරමුණ නම් ගෙවුනා. හැබැයි මැරිච්ච නැති බව මම දන්නේ කොහොමද? නිින්ද කියලා නැති බව දන්නේ කොහොමද? ක්ලාන්ත වෙලා නැති බව දන්නේ කොහොමද? බැලුවොත් ඒකට ප්‍රත්‍යක්ෂණය කරන ලකුණක් තියෙනවා. අනිත් දවසේ ඒක ගුරු කරගත්තට පස්සේ ආනාපානේ කරද්දිමත් ඒක තියෙනවා යට. හිතවිලි තියෙද්දිත් නැතිචි නැති බව දන්නවා. වේදනා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව නිින්ද කියලා. කවදා හරි හිතනද මගේ හිතේ හද රාගයක් තියෙනවා. නැත්නම් හිතවිල්ලක් තියෙනවා. ඒ තියෙද්දිත් අර අඳුරගත්ත මැරිච්ච නැති බව යට තියෙනවා බව මම දන්නවනම් ක්ලාන්ත වෙලා නැති බව දන්නවනම් නිින්ද කියලා නැති බව දන්නවනම් මේ රාග හිතවිල්ල වෙනුවට අරකට හිත දාපු ගමන් රාග හිතවිල්ල හැලිලා යනවා කුණු වෙලා යනවා ගැළවිලා යනවා අර අර අඳුනාගත්ත පදනම ඒකට භවය කියලා දාගන්න නම භවයට යන්න පුළුවන් මොනම හිතවිල්ලකට මොනම අරමුණකට ඒ මම මැරිලා නෑ නිින්ද ගිල්ලා නෑ ක්ලාන්ත වෙලා නෑ කියන එක මකන්න බෑ මැකුවොත් අපි සංසාරේ ඒක තමයි හිතවිලි කියන්නේ ශබ්ද කියන්නේ. ශබ්ද තියෙද්දිත් බලන්න මම මෙල්ලා නැහැ. අර වෙලාවේ අල්ලගත්ත එක කලබලේ කංකරත්තලේ පොඩ්ඩක් තියනවාද කියලා බලන්න. තියෙනවා. මේකට කියන්නේ චිත්‍රය බලනවා පිටුවට කැන්වස් එක බලන්න කියලා. තේරෙනවද එහෙම කියනකොට? චිත්‍ර කඳලා අපි පිටි එල්ලලා තියෙනවානේ. අපිට චිත්‍ර බලන්න පුළුවන් එක චිත්‍රේ භාව චිත්‍රයක් වෙන්න පුළුවන් මොකක් හරි. ඔය කැන්වස් එක පේන්නේ නැහැ නේ අපිට අපි බලන්නේ නැහැ නේ. නමුත් කැන්වස් නැතුව චිත්‍ර අඳින්න බෑනේ. චිත්‍රය බලන්න එපා. නැත්නම් චිත්‍රය විනිවිදලා බලන්න කැන්වස් එක. ඒ වගේ බලන්න ඔය ආනපනේ නැති, හිතිවිලි නැති தත්ත්වයේ තියෙන මේ විවේකයේ අපේ හැම වෙලාවෙම තියෙනවා. මොකකින්වත් මකන්න බෑ. අපි ඒක අඳුරන්නේ, අපි ඒක ගරු කරන්නේ, අපි ඒකට තනක් දෙන්නේ අර හිතිවිලි ගැන, අර්ථ ගැන චෝදනා කර කර ඉන්නේ. කවදාද මේක විනිවිදලා දැකපු දවසේ අපිට තියෙන මේ සනාතන වෙනස් නොවන දෙයක් යට තියෙනවා. මේ වෙනස් වෙන දේවල් එක්කනේ අපි රණ්ඩු දබල කරගෙන කරච්චල් කරගෙන ඉන්නේ. ඒක හරහා පොඩ්ඩක් බලන්න අතින්ද ගියාට පස්සේ තමයි පාඩම ගන්න. මම දන්නේ මං කියන එක මේ ඇටහෙනවා කියන්නේ. තේරුණාද? ස්වාමීන් වහන්සේ ඉතින් මම දැන් එතනට ගියා මට හරියටම තේරුන්නේ එතනට ගියාට පස්සේ තව මොකද්ද කරන්න ඕනේ දැන් මං එතනට ගිහින් හඳුනා ගන්න මැරිච්ච නැති බාට ලකුණ මොකද්ද නිින්ද ගිහින් නැති බාට ලකුණ මොකද්ද ක්ලාන්ත වෙලා නැති බාට ලකුණ ඒක හිතා ගන්න මේ තමයි කවදාකවත් මගෙන් අයින් කරන්න බැරි මගේ මූලික අඥාන්‍යතාවය. මේක හිතවිලි තියෙදි නැද්ද කියලා බලන්න. ආනපන තියෙදි නැද්ද කියලා බලන්න. රණ්ඩු සරුවල් කරනකොට මේක නැද්ද කියලා බලන්න. අඬනකොට දොඩනකොට මේකේ කෙලෙස් නැහැ. මේක මගෙන් අයින් කරන්නත් බෑ. මේ කෙලෙස් කියනවා මොකටද රණ්ඩු කරලා බඳගන්නේ? අර අඳුරගත්තත් පස්සේ හරිද? අමාරු. අම්මේ. මොකද අපිට ඕනේ මොනවාරි වැටිච්ච කුණ ගැන කතා කර කර කෙලෙස් ගැන කතා කර කර රණ්ඩු රතුරේ තෙන් කරච්චලු. අර තියෙන විවේකී අඳුරගත්තට පස්සේ බලන්න මේක අයින් කරන්න මොනම කෙලෙසකටවත් බෑ. මේක සතියෙන් අපිට මතු කළ දීපු පදනමක්. ඒක ගන්න බෑ. ওই තැනට ගිහිලා ඒක හුරු කරගන්න නැතුව. මේක හුරු කරගන්න බෑ. හුරු කළ වැඩ ගන්න ඕන කලබලයක මේක තියෙනවා. ඕන චිත් එක කැන්වස් එක තියෙනවා. කැන්වස් එක බලන්න පුරුදු වෙන එකයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස මා 2011 දී මීතිරිගල භාවනා මධ්‍යස්ථානයේ දින 10 භාවනා වැඩමුළුවට සහභාගී වූ අයෙකි. ඒ දිනවල හොඳින් භාවනා කළද පසුව නොයෙකුත් හේතුන් මත වරහන් ඇතුලේ දරුවන්ගේ ප්‍රශ්න ස්වාමියා අසනීප වීම මට භාවනාව දිගටම කරගත නොහැකි විය. යලිදු භාවනාව පටන් ගතිමි. මාහට විනාඩි 45ක් පමණ හොඳින් වාඩි වී සිටිය හැක. හුස්ම රැල්ල නාසය අගට දැනේ. හිත එතරා පිටට නොයයි. තව ඉදිරියටත් එසේ සිටිය යුතුයද? කරුණාකර එය පහදා දෙනමින් කාර්මිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවායි පතමි. ඔය කිය අර අන්තිමට කියලා තියෙන විදිහට සංහිඳියාවට ගියාට පස්සේ හිතලා බලන්න පවුලත් එක්ක ඉන්නකොට මහත්යත් එක්ක ඉන්නකොට තියෙන අසහනකාරී ගතිය ආතති ගතිය අතින් ගියාම අඩු වෙනවද නැද්ද කියලා. මොකද දෙකම තමයි මිදිනවනේ. අරකදී ආතතිය තියෙනවද මෙතනදී නැද්ද? ඉතින් එහෙමනම් අපි දැනගන්න ආතතිය නැති හිත වඩා හොඳයි කෙලස් නැහැ. ආතති සහිතයි මොකද බැඳපු නිසා මොන කරන්නේ බැඳලා ඉවරනේ දැන්. ඒක ඉඳගම මේකේ බල ආතතිය අඩු තැනට මේ ධෛර්යය දෙන එකයි කරන්නේ. ආතතිය තියෙන එකට සාපේක්ෂව තමයි නැති එක දැනගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපේ ජීවිතවල ගොඩක් අඩු වෙලා තියෙන ආතතිය ඇති චිත්තක්ෂණ නෙමෙයි නැති එක. ඒ නිසා නැති වෙන පැත්තට පුළුවන් තරම් තල්ලු කරන්නේ ඔය 2011 ඔය රිට්‍රීට් එකට මාත් හිටියා. මට හැබැයි ප්‍රශ්නයක් ආවේ නෑ. මොකද ඒ? බැඳලා නෑ. ඉතින් ටික මම වැඩි යෝජි. අඬන්න ගෑණියෙක් නෑ, දරුවෙක් නෑ, රැට නින්ද වෙත ගන්න කිරිල්ල ලාන්නන කවුරුද මම වැඩේ මේක කරන්න දෙන්නේ නෑ භාවනා කරන්න. ඔහි අල්ලගත්ත එක ඉතින් මෙතන මොන කරන්නේද? බැඳපු කට්ටියට දැන් දාචාචුට් එකෙන් ගෙදර යනවනේ කට්ටියනේ. ආයිතින් කවුරුත් කියලා දෙන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසා මේ මේ මේ බැඳිල්ල උප්පත්ති නැකතත් එක සම්බන්ධ එකක් නෙමෙයි. මේක විහිං කරගන්න එක. ජීවිතේ මල් ඒක නිසා ඒකට කාටවත් දොස් කියන්න යන්න එපා. ඒ තියෙද්දි මේ විවේක තනක් තියෙනවා දෙක සංසන්දේ බලන කෝක දාතතිය වැඩි කෝකද අසහනේ අඩු වැඩි වැඩි එක පුළුවන් තරම් අඩු කරලා අසහනේ ආතතිය අඩු තැනට ක්‍රමසාවිදි යොද ටික තමයි සාමාන්‍ය බුද්ධිය කියන්නේ නැත්නම් යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ කියයි. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට මාගේ බඩේ යටි කොටසේ මස් සියල්ල එකට එකතු වී ලොකු gediyak සෑදීමෙන් තේරේ. ස්වාමින් වහන්සේ මේ කාරුණිකව මාහට පහදා දෙයි. ඔය ඒකති බලන්න මේ ඒ ගතිය එන්නේ ඇවිදින හැම වෙලාවෙම එනවද නැත්නම් සක්මන් භාවනා වශයෙන් විතරක් කරන වෙලාවට එනවද කියලා බලලා සක්මන් කරනකොට විතරක් එනවනම් සක්මන් භාවනා තේරුම් ගන්න තියෙන ක්‍රමේ වැරදි. එහෙනම් හරිනම් නිකන් ඇවිදින කොටත් එන්න එපා. නිකන් ඇවිදින කොට එන්නේ නැහැ. සක්මන කරනකොට විතරක් එනවනම් නැවතත් මූලික උපදේශ ලබා ගන්න සක්මන පිළිබඳව සක්මනේ පුළුවන් තරම් අනායාසව වෙන්න ආරින්. එතකොට වගේ ඔය මේ පෙරලි එන්නේ යම් ප්‍රමාණයකට එනවා. ඒක බය වෙන්නේ නැති මට්ටමකට එනවා. ඒක නතර කරන්න බෑ. නමුත් මේ වගේ ක්‍රෑම්ප් එකක් විතර එහෙම නැත්නම් කින්න පෙරලෙන මට්ටමකට වගේ එනවනම් සක්මනේ දැඩි ආයාසයක් කරන්න තියෙනවා. අන්න ඒක පුළුවන් තරම් සහැල්ලු කරලා අනායාසයෙන් කරන මට්ටමට මගේ සාමාන්‍ය මම කියන විදියට පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ කියලා සක්මන් කරන වැඩි හිත ගන්නවා. එතකොට ඕක ඇරලා අවසර මේ භවයේදී ඉපදුණු මම ඊළඟ උපදී උපතේදී ප්‍රතිසන්තිය ලබන්නේ වෙනස් වෙවි යන විඥානීය නම් අපට අමතක වෙන්නේ ඇයි අපේ පෙර භවය නේද අමතක වෙලයි කියලා කවුරුහට කියනවා නම් ඒ අමතක කරන්න ආස නිසායි කාගේවත් ඒ තියෙන මේ ඒක පර්මනන්ට් ඩිස්ක් එකේ තියෙනවා අපේ හાર્ඩ් ඩිස්ක් එකේ කොහෙද තියෙන්නේ මේ gedara dore මේ අඹ දරුවොත් එක්ක රණ්ඩු කරලා පෙන් කරත්තලෙට ගියාම පස්සේ හાર્ඩ් ඩිස්ක් එක බලන්න වෙලාවක් නැහැ නේ සොෆ්ට්වෙයාර් එකේ වැඩේ යන්නේ හොඳට ගිහලා බලව එකක්වත් අමතක කරන්න බෑ ඒක තියා වෙන කෙනෙකුට උනත් කියවන්න පුළුවන් ඒක. නිසා අමතක වෙලා තියෙන්නේ මේ වර්තමානයේ තියෙන తත්‍ර తත්‍රාභි නන්දිනී කියලා මේ අහුවෙච්ච දේවල් ඕනකට වැඩිය උඩුවට අරගෙන දඟලනකොට ඉතින් කොහෙන් හරි ඉඩ ගන්න එපා. ඒකට අර බරවත් පැත්තට ගන්න. අමතක කරන්න බෑ. වොමනා කරොත් අමතක කරන්න බෑ. ඒක ඒක අපිටයි දෙයක් නෙවෙයි. ඒක පරිණාමයට අයිති RNA DNA වල ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙනවා. එක සෛල් එක. එක RNA එකක තියෙන මේ මතක සටහන් මොනම පුස්තකාලයකට දාන්න බැරි තරම්. අපි මේ එදිනෙදා ප්‍රශ්න වලදී හිට කරදර ගන්න නිසා අපිට ඒ පුස්තකාලයට යන්න වෙලාවක් නැහැ. බඩු ගණන් ගියා කියපු ගමන් පෙට්‍රල් ගණන් ගියා කියපුවා ඉතින් උඩ දාන්න පටන් අරගන්න මේක කවදාකවත් දැකපු නැති දෙයක් වගේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වර්තමානයේ තියෙන කරචල් වලින් හිත අයින් කරපු ගමන් අවශ්‍ය නම් යන්න පුළුවන්. ඒක නිසා මේ අමතක වෙලා නැහැ. මම කියන්නේ විඥානේ මේ නිත්‍ය එකක් කියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ සාතිභික්ෂෝ තණ්හාංකේ සූත්‍රයේදී බුදුරණන්සි දොස් කියනවා මම එහෙම එකක් කියලා නැහැ කියලා. නමුත් Taman ළඟ තියෙන මේ ආකාශ ලයිබ්‍රරි කියලා කියනවා මතක ගබඩාවට අපිට යන්න බැරි මේ ඉඳුරන් සහ මේ අරමුණු ගැටෙන දේවල් වලට අපිට අසීමිත වගකීම මේ වටිනාකමක් දීලා අපි මත් වෙලා ඉන්නේ. ඒ නිසා අපිට gedara ඉන්න වෙලාවක් නැහැ. එලිපත්තේ ඉන්න බලලා වගේ හිත තියෙනවා. පුළුවන් තරම් ඇතුළට ගන්න. එතකොට ඕන්න යන්න පුළුවන්. අවසර ගෞරවනීය ස්වාමින් වහන්ස කරුණාවෙන් පහදා දෙන්න. 1. ආනාපාන සතියෙන් මෙන්ම පිම්බීම හැකිලිම භාවනාව කරද්දී ප්‍රථම ධාන ආදිය ලැබෙන්නේ නෑ නේද? 2. ආනාපාන සතිය පිම්බීම හැකිලිම හා ඉඳින ඉරියව්ව යන තුන වැටහෙන ප්‍රකට වෙන පරිදි භාවනා කිරීම වැරදිද? 3. පෙර පාසල් කුඩා පොත්වල සිද්ධාර්ථ කුමාරයා ප්‍රථම ධානයට සමවැදී අහසේ පලක් බැඳ වැඩ සිටිනවා ඇඳි චිත්‍රය නිවැරදිද? 4. අවසාන ප්‍රථම ප්‍රථම ධානයේ සිට ද්විතීය ධානයට පැමිණීමේදී අරමුණ කළ යුත්තේ වැඩි යුත්තේ කුමක්ද? මේකට මේ භාවනා කරන අත්දැකීම් ටිකක් දෙනවනම් මට කියලා දෙන්න පුළුවන්. මට පේන්නේ අර මේ කැලි ටිකක් එකතු කරලා ප්‍රශ්න ලියලා තිබුණාට Taman භාවනා කරනකොට වැටෙන හැටි කියන්නේ එතකොට මට කියත හැකි මට තේරෙන ක්‍රමයට මේ මොකාටද යන්න හදන්නේ කියලා. මේවට උත්තර දෙන්න මම හිතන්නේ අපි දැන් පැයක් දෙකක් ඉඳලා තියෙනවා. නිසා මේකට එපා මට කරුණා කරලා තමගේ අත්දැකීම කියන්නේ. ආනාපානය කරනකොට වැටහෙන හැටි. මට පුළුවන් ඒක විග්‍රහ කරන්න. ඒකෙනත් එක්ක නැත්නම් මේවට උත්තර දෙන්න යන එක නිකන් හුදු මූල ධර්මත ගැමක් විතරයි වෙන්නේ. තේරුමක් ඇති වෙන්නේ සාකච්ඡාවට. අවසර ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙන සේක්වා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවනාව වශයෙන් වඩන්නේ කොහොමද? ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නුයේ කෙසේද? තෙරුවන් සරණයි. මම දන්නේ එහෙම දෙයක් අපි මෙහෙදි නම් කියලා දීලා නැහැ. ඉතින් ඒ නිසා ඒ බඩු ගත් ගන්න කියලා බඩු හොඳ නැත්නම් රිටර්න් කරන්න. අපි විකුණන බඩු වල මේ සාපුවේ නැහැ ඔය බඩු. මට සාපුව වැරදිලා. ඒ නිසා මේ මූලික උපදේශ පන්තියක් තියෙන හොඳට අහන්න එක වචනයක්වත් නැහැ. ඒ නිසා වෙන සාප්පුකින් බඩු අරගෙන රිටර්න් කරන්න හදන්නේ මෙහෙට. ඒ බාර ගන්න විදියක් නැහැ මොකද අපේ කම්පැනි ඔය බඩු විකුණන්නේ නැහැ. අවසර අති ගෞරවනීය ස්වාමින් වහන්ස සිත හා විඥානයේ ඇති වෙනස්කම කුමක්ද දෙවෙනි කොටස ප්‍රතිසම්බිදා ඥානය යනු කුමක්දයි පහදා දුන්න මැනව පිං සිදු වේවා. ඇත්තටම විලාව සලකලා මම මේ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා මොකද මේක ඉවරක් කරන්න බැරි ප්‍රශ්න මම සාකච්ඡාවට ගන්නේ තමන් භාවනා කරනකොට මතුවෙන ටික විතරයි. ඉතින් අපිට දේවල් කරලා මේ වගේ පිරිසක් එක්ක කවදාකවත් ඉවර කරන්න බෑ. ඒ නිසා මේ පළවෙනි මොකද්ද දිනුනේකේ? චිතයි විඥානය කියන එක ඔය අභිධම්ම ධම්ම සංගණේ වගේ තැන්වල සමාන කරලා දේශනා කරලා තියෙනවා. වෙනස් වෙන අවස්ථාවලුත් තියෙනවා. නමුත් මම මේ කියන්න හදන්නේ ඒක මේ භාවනාවට අදාළ පැත්තෙන් කිව්වොත් නම් මම සාකච්ඡාවට ගන්නවා නැත්නම් අනිත් එක දැන් ඕවර් ටයිම් යන්නේ. අවසාන ප්‍රශ්නේ ස්වාමින් වහන්ස තදදි මුක්තා යන්නෙන් දෙන අදහස පැහැදිලි කර දෙන්න. තදදි මුත්තතා ඒ Tamanට ඇදි වෙච්ච එකම දිගට කරගෙන යෑමට තදදි මුත්තතා කියන Tamanට සතිය ඇති උනායි කියලා දැනගත්තන ඒ ක්‍රමයටම දිගට සතිය වදන්න. වීර්ය ඇති උනායි කියලා දැනගත්තන තදදි මුත්තතා ඒ ඇති වෙච්ච අද්ද Tamanගේම අත්දැකීම් ටික අනුව ලැබිච්ච එක නැවත නැවත කිරීමෙන් තහවුරු කර ගැනීමට අටුවායෝගයේ ඇති කරගත්ත වචනයක් තමයි තද්ද. තත් කියන්නේ එම අදිමුත්‍ය කියලා කියන්නේ ලැබුව දේ නැවත නැවත තහවුරු කර ගැනීම කියලා. හොඳයි. වැඩ මේ ලිඛිත ප්‍රශ්න ඉවරයි. මම ආරාධනා කරන්නේ තව ප්‍රශ්න තියෙනවද කියලා. මේ අපි ඒ නිසා වැඩමුළුවේ දවසේ වැඩ සටහන නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ඊතාවචාතාදී ගාථා සජ්ජහායනා කිරීමෙන් මේ වැඩමුළු සංවිධානයේදී පෙනී නොපෙනී උදව් කළ සියලුම සත්පුරුෂ මණ්ඩලෝට පින්කම් නිවීමටත් අපේ සනුවරේ ඒ නෑයන් සියලුම දෙනා ශීපත් කළා ඥාතින් වෙනුවෙන් පින්කම් නිවීමටත් මේ කරගන්නාලද කුසලය අප අපට එකසේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පහළ වීම පිණිස හේතු වේවා කියන අදහස ඇති කරගෙන පිණිසත් අපි එත්තාවතා ආදී ගාථා සත්‍යනාට බැලුවා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශස්තහා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේ මාමි බාල සමා ඡතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ඡතං සමාගමෝ යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු